කාන්තාවකගේ ආයයි අපේක්ෂණය ප්‍රමේ කරනවා. ඒ අතර එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. හැබැයි ඊට වඩා ඉන්න පුළුවන්. කලාතුරකින් ඉන්නවා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ පැවිදි වෙලා තියෙන අවුරුදු 80. එතකොට බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80න් පැවිදි වෙලා පැවිදි ජීවිතේත් අවුරුදු 80ක්ම ගත කරා. අද නම් 80 පැවිදි වුණොත් පහුදාට අපවත් වෙනවා. එතකොට එදා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80න් පැවිදි වෙලා පැවිදි ජීවිතේත් අවුරුදු 80ක්ම වැඩ හිටියා. උන්වහන්සේ නිරෝගී භික්ෂූන් අතර අග්‍රයි. උන්වහන්සේට කයට අපහසුයක් දැනෙන කවදාවත් ලෙඩක් හැදිලා නැහැ. කයට අපහසුයක් දැනෙලා තියෙන්නේ කිඹුමක් විතරයි කියලා ගියේ. ඔක ලෙඩක්ද නේ? එතකොට බලන්න මොනතරම් නිරෝධි සම්පත්තියක් තිබුණාද එතකොට අවුරුදු 160ක් වැඩ ඉඳලා පිරිනිවන් පාන්නේ ලෙඩක් හැදිලා නෙමෙයි. ආයුෂ ඉවර වුණා. උන්වහන්සේ භාවනා කරනකොට දැක්කා උන්වහන්සේගේ ආයුෂ දැන් ගෙවිලා අවසానයි. අද මට පිරිනිවන් පාන්න කාලය හරි. ඒ වෙලේ උන්වහන්සේම ගිහිල්ලා අනික කාම්බරුන්ගේ කුටි වලට ගිහිල්ලා කතා කරනවා ආයුෂ්පතුනි එළියට එන්න. ආයුෂ්පතුනි ඔන්න මම දැන් පිරිනිවන් පාන්න හදන්නේ. එළියට වඩින්න කියලා අනිත් ස්වාමීන් වහන්සේලාට කතා කරා. කතා කළා තමන්ගේ අතුරු කැරල්ල තමන්ගේ කුටියේ අතුරත් ඒ අයට දීලා තමන් පිරිනිවන් පාන බව හැමෝටම කියලා ඒ සියලු දෙනා අතරේ අහසට පැන නැගලා පිරිනිවන් පෑවා. තේජෝ කසිනේට සමවැදිලා පිරිනිවන් පෑවා. අහසින් දැවිලා පිලිස්සලා 13 වහන්සේලා ලැබුණා ඒ අයට. එතකොට අපිට පේනවා මේ වගේ අවුරුදු 160ක් වැඩ හිටියයි හිටියා. ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන්ගෙන් ආත්‍යයි. අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. දැන් ඔය ආනන්ද හාමුදුරුව විසාකා උපාසිකාවද විසාකාව ගැන බලන්න දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් විසාකාව අවුරුදු 120ක්ම ජීවත් වෙනවා එතකොට පේනවා මොනතරම් කාය ශක්තියක් මොනතරම් පුණ්‍ය ශක්තියක් තිබ්බද අද දරුවෝ 20ක් දරුවා උපස් 6 දිනක් ඉන්නකොට නිකම්ම අම්මා වැහැරලා ගිහිල්ලානේ. එතකොට බලන්න එදා දරුවෝ 20 දිනක්ගේ අම්මා කෙනෙක් වෙච්ච විසාකාව අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වුණා. විසාකාවට 73 දිනක්ගේ කාය ශක්තිය තිබ්බා කියන. ඒ පෙර දම් පින්කම් කරලා රැස් කරගත්ත පින නිසා තමයි කියන ඒ වගේ කාය ශක්තියක් අපේ ඉපදුනේ. එතකොට බලන්න ඉදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි ඊට වඩා වැඩිපුරක් සමහර හිටියේ. අද එනකොට මොකද වෙලා තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2558ක් මේ ගිය වෙසක් එකට දැන් 59 මේ ගෙවෙන්නේ එතකොට අවුරුදු 2550 ගානක් යනකොට ලෝකේ බුදු කෙනෙක් පිරිනිවන් පාලා අද වෙනකොට 120 ආයුෂ අද මොකද එන්නේ එන්නේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ඇවිල්ලා අද සාමාන්‍යයෙන් කාන්තාවකගේ ආයු අපේක්ෂණය ලංකාවේ අවුරුදු 69යි 70යි 75 අතර. පිරිමියෙක්ගෙත් ඒ වගේ අවුරුදු 70 75 වගේ අතර තමයි සාමාන්‍ය ආයු ශක්තිය. ඒ තමයි සාමාන්‍ය ආයු අපේක්ෂණය. ඉන්නවා කලාතුරකින් අවුරුදු 80 90 ඉන්නයි 90 ගණන් ඉන්න. හැබැයි ඉන්නේ කොහොමද? දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ඉඳලා හොඳට ඇවිදලා අනිත් අයට කතා කරලා සියලු දෙනා ඉදිරියේ හොඳ සිහිනුවන පිරිනිවන් අද අවුරුදු 80 90 හිටියත් අවුරුදු 10ක් 15ක් ඉඳලා තියෙන එක්ක එක්තැන් වෙලා එක්ක අධිපුර රෝද පුටුවල ඔත්කල වෙලා බොහෝම දුර්වල වෙලා තමයි අන්තිම කාලෙ ගෙවෙන්නේ. එතකොට අපිට පේන අපේ කාය ශක්තිය කියන එක අද අවුරුදු 60 65 වෙනකොට මිනිස්සුගේ කාය ශක්තිය දුර්වල වෙලා ඉවරයි. එතනින් පස්සේ වැරහැවිලා සමහර වෙලාවට ජීවත් වුණත් අන්ත දුක් විඳින ජීවත් වෙන්න වෙයි. එතකොට අපිට පේනවා අපිට අද වෙනකොට අපේ ආංශ පිරිහිලා ඉවරයි. එදා එතකොට බලන්න 120ක් තිබ මිනිස්සෙක්ගේ ආයු අපේක්ෂණය අද 60 ගාණක් 70ක් විතර කියන්නේ හරියටම භාගයකට ආසන්න ප්‍රමාණයකින් පිළිහිලා නැද්ද මිනිස්සුන්ගේ ආයුෂ භාගයකට ආසන්න ගාණකින් අඩු වෙලා තියෙනවා 120 ඉඳන් 60 ගාණට 70ට 75ට විතර අඩු වෙලා මේ තියෙන ආයුෂ අඩු වෙනවා තව එන්න එන්න ඉස්සරහට. තව પરම්පරාවෙන් પરම්පරාවට අවුරුද්ද දෙක උහම අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා තව අවුරුදු 2500ක් වගේ යනකොට මිනිස් ආයුෂ අවුරුදු 30ට විතර බහිනවා. ඊට පස්සේ ධාතු පරිනිර්වාණය වෙලා බුද්ධ දේශනාවේ සඳහන් වෙන විදිහට ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පානවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් අවසන් වෙනකොට ධාතු පරිනිර්වාණ වෙන දවසේ බුද්ධ අදිෂ්ඨානයෙන් පිහිටවපු සතර සිරිපා සතහන් නැතිලා යනවා කිය. එතනින් පස්සේ ආයි ලෝකෙ දෙවි කෙනෙකුටවත් මිනිස්සෙකුටවත් බුදුරජාණන් වහන්සේගේ කියලා වන්දනා කරන්නවත් දෙයක් ලෝකෙ නැහැ. ඒ සියල්ල අවසන් වෙලා යනවා. ඊට පස්සේ ධාතු පරිනිර්වාණයත් වෙලා අවුරුදු 200ක් යනකොට මිනිස් ආයුෂ ඒ තියෙන ටිකක් අඩු වෙලා අඩු වෙලා අඩු වෙනවා අවුරුදු 10ට අඩු වෙන කාලයක් ගැන තියෙනවා. දීඝනිකාය කියන චක්කවර්ති සීහනාද සූත්‍රය කියලා දේශනාවක්. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා කියන. අවුරුදු 10ට මිනිස් ආයුෂ අඩු වෙනකොට මනුස්ස ස්වරූපයෙන් ඉන්න සත්තු වගේ කොටසක් කියනවා. ඇඟ මිනිස්සෙක් වුණාට නිකන් සතෙක් ඉන්නේ. අදහස් කෙලෙස් ඇවිස්සලා සත්තු වගේ එළුවෝ බල්ලෝ බලල්ලෝ කුකුල්ලෝ වගේ සත්තු වගේ කියන හැසිරෙන. විකෘති මනසක් තියෙන. දැන් බලන්න අදත් බලන්න යහන් ලැබෙන ඒවානේ. Tamange දරුවෝ පොලේ ගහලා මරන ඒවා. පන පිටින් වල්ලන ඒවා. මම දැක්ක පත්තරේක දරුවෝ පන පිටින් වල්ලලා. ඉතින් මේ නිකාර විකෘති මනසක් නේ තියෙන්නේ. එතකොට මේ වගේ විකෘති මනසක් තියෙන මිනිස්සු එන්න එන්න වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙලා කෙලෙස් වලින් විකෘති වෙනකොට ආයුෂ පිරිහිලා පිරිහිලා මිනිස් ආයුෂ අවුරුදු 10ට බහින. ඒ වෙනකොට මිනිස්සුන්ගේ විනාශයට මුග සංඥාවක් පහළ වෙනවා කියන. දින 7ක් තිස්සේ මුර්ගසම් වර්ෂාවක් වහිනවා. ඒ වැස්සෙන් පිමින මිනිස්සු තවදුරටත් විකෘති වෙලා එකිනෙකා මරාගෙන ලේ පිපාසයෙන් ලෝකෙ ලේ විලක් වෙනවා කියලා. මේ පිපාසයක් ඇති වෙනවා කියන්නේ. ඊටාම සුළු පිරිසයි කියන ලෝකෙ ඉතුරු වෙන්නේ බේරේ. එතකොට අපිට පේනවා මේ අපි දවසින් දවස යන අපි නිකන් අනාගතය ගැන හිතන්නේ කොහොමද? අනාගතේ බොහොම දියුණු වෙයි, මේක බොහොම සාස්ත්‍රීක වෙයි, සුබ අනාගතයක් ලැබෙයි අපිට. අපේ අනාගත පරපුර මේට වැඩි බොහොම හොඳ දියුණු මට්ටමක ඉඳී කියලා අපි සිහින නැවුවට දවසින් දවස දවසින් දවස විකෘති වෙච්ච ලෝකයකට අපි යන්නේ. කෙලෙස් වලින් විකෘති වෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සු දුස්සීල වෙන්න දුස්සීල වෙන්න අධර්මිෂ්ඨ වෙන්න අධර්මිෂ්ඨ වෙන්න ස්වභාවික විපත් වැඩි වෙනවා කියන ලෝකෙ. ඒකට හේතුව අධර්මිෂ්ඨ මිනිස්සු ආරක්ෂා කරන්න දේවතාවරු උදව් කරන්නේ නැහැ කියන. දැන් ධර්මයේ තියෙනවා වලාහක සංයුක්තය කියලා දේශනාවක් තියෙනවා. සූත දේශනා රසක් තියෙනවා මේ සංයුක්තය. ඒකේ තියෙන වැස්ස වලාහක දෙවිවරු ගැන. දැන් වහින්නේ දෙවියන්ට ඕන නිසාද? දෙවියන්ට ඕන නිසා වහිනව නෙමෙයි. ඒ වහින්නේ ස්වභාව ධර්මයට අනුව ඒ වැසි චක්‍රය කියලා එකක් ඔබ අහලා ඇති ඉගෙනගෙන ඇති අන්න ඒ වගේ ස්වභාවික වෙන දෙයක් වැස්ස. හැබැයි 이르දි බල සම්පන්න දේවතාවුරු කොටසක් ඉන්න වැස්ස වලාහක දෙවිවරු. ඒ දෙවියන්ට 이르දි බලයෙන් වැසි ඇති කරන්නත් පුළුවන් කියනවා වැස්ස නවත්තන්නත් පුළුවන් කියනවා. මිනිස්යන්ගේ යහපතට වැස්සට බලපෑම් කරන්නේ අන්නේ වැස්ස වලාහක දේවතාවරු. ඒ නිසා තමයි ඉස්සර මිනිස්සු නිසි කලට පමණක් වැසි වසින්න කියලා වැස්ස වලාහක දෙවියන්ට පින් දීලා දෙවියන්ගෙන් ආරාධනා කළා වැසි පිරිත කියලා ඉල්ලීම් කරා. එතකොට රටේ නියඟ තියෙනවා නම් ඒ පැති වලට වහිනවා. වැසි පිරිත් කියලා ආරාධනා කළා දෙවියන්ට කියනකොට දෙවියන් මිනිස්යන් ගැන බලනවා මේ මිනිස්සු සිල්වත්ද? ಗುಣධර්ම තියනවාද? ධර්මයේ හැසිරෙනවාද? ධාර්මිෂ්ඨ ජීවිත ගත කරනවාද? ඒ අයට අපි උදව් කරනවා කියලා දේවතාවරු උදව්පකාර කරනවා. ඊළඟට වැහැල වැහැල වැස්සෙන් විනාශ වෙනවා නම් අන්න දෙවිවරු උදව්පකාර කරනවා. ඒ වැස්සෙන් වෙන හානි නවත්තන්න දෙවියන්ට පුළුවන් කියලා. ස්වභාවික දේට ඉරදිමත් දේවතාවරු ඉන්නවා වැස්සට බලපෑම් කරලා පාලනය කරන්න පුළුවන් දෙවිවරු. ඒ අයට කියන වැස්ස වලාහක දේවතාව. ඊළඟට ධර්මයේ තියෙනවා වාත වලාහක දේවතාවරු කියලා දෙවිවරු කොටසක්. හුලං හමන්නේ දෙවියන්ට ඕන නිසා නෙවෙයි. ඒක සාමාන්‍ය ස්වභාවික දෙයක්. පීඩනයේ අඩු තැනට වැඩි තැන ඉඳන් අඩු පීඩනයක් තියෙන තැනට හුලං හමනවා. ඒක ස්වභාවික දෙයක්. හැබැයි මේ සුලඟට බලපෑම් කරන්න පුළුවන් ඒදි බල සම්පන්න දෙවියන් ඉන්නේ. ඒ අයට කියන්නේ වාත වලාහක දේවතාවරු. ඒ අයට සුළඟේ වේගයට බලපෑම් කරන්න පුළුවන්. සුළං හැමන දිශාව වෙනස් කරන්න පුළුවන් කියන. සුළඟ සුළි සුළඟක් නිසා විශාල විනාශයක් වෙන්න එනවනම් අන්න ධර්මයේ දියුණු කරන සත්පුරුෂ ධර්මයේ හැසිරෙන ආර්ය ශ්‍රාවකෝ සිල්වත් ගුණවත් අය ඉන්නවා නම් අන්න දිව්‍ය ඉදිරිපත් වෙලා ඒ අය ආරක්ෂා කරනවා කිය. අර සුළඟේ වේගයේ දිශාව වෙනස් කළා ඒ අය රකින්න ආරක්ෂා කරනවා. ඊළඟට ධර්මයේ තියෙනවා අබ්බ වලාහක දේවතාවරු කියලා වලාකුළු ඉරිදියෙන් අහසේ අරන් යන්න පුළුවන් දේවතා කොටස ඉන්නවා කියලා. හැම වෙලෙම වලාකුළු යන දෙවියන් නිසා නෙමෙයි. ස්වභාවික වලාකුළු අහසේ යනවා. ඒ සුළඟත් අනුව සුළඟේ දිශාවට අනුව වලාකුළු අහසේ ගමන් කරනවා. හැබැයි ඉරිදි බල සම්පන්න දෙවියරු ඉන්නවා. ඒ දෙවියන්ට පුළුවන් ඒ වලාකුළු අහසේ අරගෙන යන්න පුළුවන් කියන. තමන් අවශ්‍ය දිශාවල් වලට ඉරිදියෙන් ගෙනියන්න පුළුවන්. ඒ වගේ සීත වලාහක උණ්හ වලාහක කියලා දේවතා කොටස බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අනාගතයේ මිනිස්සු අධර්මිෂ්ඨ වෙනවා. ලෝක මිනිස්සු දුස්සීල වෙන කාලයක් එනවා. රජ රජුරුවන්ගේ ඉඳන් පහලට පහලට අන්තිම හිඟන්න දක්වාම අධර්මිෂ්ඨ දුස්සීල ජීවිත ගත කරන සමාජයක් අනාගතයේ ගොඩ නැගෙනවා. එහෙම වෙනකොට පොළොව වාසී දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලෝ දක්වාම දෙවිවරු මිනිස්සු ගැන කලකිරෙනවා කම්පා වෙනවා දෙවියන්ට කලකිරීමක් ඇති වෙනවා මේ මිනිස්යාගේ අධර්මිෂ්ඨ ක්‍රියා නිසා එතකොට ස්වභාව ධර්මයේට දෙවියන් බලපෑම් කරන්නේ නැතුව දෙවියන් අයින් වෙනවා කියලා එතකොට මොකද වෙන්නේ ස්වභාවික විපත් වලින් විශාල වශයෙන් දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා විශාල ස්වභාවික විපත් ලෝකෙ සිදු වෙනවා කියලා එතකොට ඒ කියන්නේ මේකයි. දෙවියන් මේ මිනිස්සුන්ට නියඟේ යටි කරලා වැස්ස වස්සල මිනිස්සු විනාශ කරනවා නෙමෙයි. ස්වභාවික වෙන දේ. හැබැයි කලින් සිල්වත් දිනවත් මිනිස්සු ඉන්නකොට දෙවියන් මිනිස්යන්ගේ යහපතට ස්වභාව ධර්මයේ පාලනය කරන් ඉදිරිපත් හැබැයි මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට දෙවිවරු උදව් උපකාර කරන්නේ නැතුව අහක බලන් ඉන්නේ. පෞකාරය බේරගන්න අධර්මිෂ්ඨ දුස්සීලයේ බේරගන්න දෙවියන් ඉදිරිපත් වෙන්නේ නියගයක් ඇවිල්ලා නැත්තරම නැති වෙලා ගියත් දෙවියන් අහක බලාගෙන ඉන්නවා දෙවියන් උදව් කරන්න උදව් නොකර මඟ හරින කලකිරීම නිසාම දෙවියන් අයින් වෙනවා කියන ස්වභාව ධර්මයෙන් මිනිස්යන්ට ඇතිවන විපත් වලින් මිනිසුන් ආරක්ෂා කරන්නේ නැහැ කියන. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන රටේ එක පැත්තක් නියගෙන් විනාශ වෙනවා. ඒ රටේම තව පැත්තක් වැහැලා වැහැලා වැස්සෙන් විනාශ වෙනවා කියන. පින්තුනේ කොසල් රජුගේ මීන 16ක් දකින්න අනාගතේ වෙන වියසන ගැන. දවසක් කොසල් රජුගේ දකින්න හීනෙන් එකම බත් හැලිය ක්‍රම තුනකට ඉදිලා තියෙනවා. එකම ලිපේ තියෙන බත් හැලිය එකම වින්දර ටික දැම්මේ. හැබැයි බත් හැලිය එක පැත්තක් හොඳටම බෙරි වෙලා. එක පැත්තක් යන්තම් ඉදිලා අනිත් පැත්තේ යට ටික විතරයි. තාම හාල් යට ටික විතරයි පොඩ්ඩක්වත් ඉදිලා නැහැ. රජුරුව මේක දැකලා කල්පනා කරා මේ මොකද්ද මේ මම දකින්නේ? මට විපතක්ද මගේ රාජ්‍යයට විපතක්ද මගේ රටවැසියට විපතක්ද? බුදුරජාණන් වහන්සේගෙන්මයි මේක අහගන්න ඕන කියලා ජීතවනාරාමයට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දලා කියනවා නේ ස්වාමීනි භාග්‍යවත් දහස මම මෙහෙම හීනයක් දැක්කා. මොකද්ද මේකේ අවතේ මට විපතක්ද මගේ රටවැසියන්ට විපතක්ද බුදුරජාන් වහන්සේ වදාළ රජතුමනි ඔබටවත් ඔබේ රාජ්‍යයටවත් ඔබේ රටවැසියන්ටවත් විපතක් නෙවෙයි අනාගත ලෝකෙ සිද්ධ වෙන දෙයක් කියලා අනාගතයේ ලෝකේ රජවරු අධර්මිෂ්ඨ වෙනවා දුස්සීල වෙනවා මිනිස්යාගේ ජීවිතවල පෞකාරකම් අධර්මිෂ්ඨකම් මිත්‍යා දෘෂ්ටිය එන්නෙන්න වැඩි වෙනවා. එහෙම මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට පොළොවාසී දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලෝ දක්වාම දෙවියන් මිනිස්යන් ගැන කලකිරිලා මිනිස්යන්ට උපකාර නොකර දෙවියන් අයින් වෙනවා එතකොට එකම රටේ එක පැත්තක් නියඟේ නිසාම විනාශ වෙලා යනවා කිය. ඒක හරියට අර බත් හැලියේ හාල්ලට ටික ඉතුරු වෙනවා වගේ ඉදෙන්නේ ඒ රටේම තව පැත්තක් වැහැලා වැහැලා වැස්සෙන් නැත්තර නැති වෙලා යනවා කිය. හරියට අර එකම බත් හැලිය බෙරි වෙලා යනවා වගේ පැත්තක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අනාගතේ වෙන ව්‍යසන. එතකොට නිකම් බලන්න ඔය වගේ ව්‍යසන දැන් අද අපිට උවට භුක්ති විඳින්න වෙලා නැද්ද? අර කොසල් රජුගේ දැකපු වීණ අද සැබෑ නැද්ද? සැබෑ වෙනවා. ඒ නිසා අද මේ පත්තරවල මාධ්‍යවල රූපවාහිනියක් බැලුවත් අහන අපරාධ පව්කම් මේවා නිකම් මහා අමුතු දේවල් නේ විකෘති. ඉස්සර බලන්න ඉස්සර මහා ලොකු කාලයක් ඕනේ නැහැ මේට අවුරුදු 10කට 15කට එහා ගමක මිනිමරුමක් වුණොත් ඕක කවි කොළ ගහලා මහා පොළොවේ මොහොලන එක්ක කොහේ හරි ගමක නමක් කියලා අපරාධය කියලා කවි කොළ ගගහ බස්සල කියෝ කිය විරිඳු කිය කි. ඔහොමනේ මිනිස්සුනේ. අද අද මිනිස්සුන්ට මේ මරණවා කියන එක නිකන් සාමාන්‍ය දෙයක්. අමුතු විකෘති මිනිමරුන් අද තියෙන. ඒ නිසා එන්න එන්න එන්න එන්න මිනිස්සු අපරාධ විකෘති මිනිමරුන් මිනිස්සුන්ගේ ද්වේෂයේ වෛරයේ කෙලෙස් වලින් අවිසිච්ච සමාජයක් තියෙනවා. ඒ නිසා පින්නතුනි ඒකේ ප්‍රතිඵල තමයි මේ නියගිය ඊළඟට මිනිස්සු වැහැලා වැහැලා වැස්සෙන් විනාශ වෙනවත් එක පැති. ස්වභාව ධර්මයේ භූමිකම්පා සුනාමි වගේ ව්‍යසන එනවා. අපි අහලවත් තිබ්බද මේවා? ඒ නිසා මේ වගේ එන්න එන්න ගම් වතුරෙන් විනාශ වෙනවා, ජල වලින් වලින් විනාශ වෙනවා, සුලිසුලම් කුණාටු භූමිකම්පා එන්න එන්න ස්වභාවික විපත් වලින් මිනිස්යන් විනාශ වෙනවා. එතකොට අපිට පේනවා අපි අද ජීවත් වෙන මේ ජීවිතය තුළ අද දවසින් දවස ආයුෂ පිරිහිලා යනවා. අපිට ජීවත් වෙන්න තියෙන ඉතාම සුළු කාලය. දවසින් දවස ස්වභාවික විපත්වලට අපි බොදුරු වෙනවා. දවසින් දවස අමුතුම ලෙඩ රෝග හැදෙන. අහපුවත් නැති ලෙඩනේ අද තියෙන්නේ. කටේ නැති අමුතු නම් වලින් අහපුවත් නැති ලෙඩ දවසින් දවස මිනිස්සු ලෙඩ රෝග නිසා විශාල වශයෙන් මැරෙනවා. ඒ වගේම දරුණු අමනුෂ්‍ය ගහණයකට අහු වෙන. බුද්ධ දේශනාවේ තියෙනවා මිනිස්සු අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා දෘෂ්ටියයි වර්ධනය වෙනකොට මිනිස්සු දුස්සීල වෙනකොට සැබ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියන. දෙවියන් මිනිස්සුන්ට උදව් උපකාර නොකර දෙවියන් මිනිස්යන්ට උපකාර කරන්නේ නැතුව අයින් වෙනකොට ඒ අධර්මිෂ්ඨ දුස්සීල පෞකාර මිනිස්සු අතරට සැඩ යක්ෂය යකුන් මුදා හරිනවා කියන. මේක තියෙන අංගුත්තර නිකායේ මහා සාල සූත්‍රය. පොත පෙරලලම් බලන්න පුළුවන්. දේශනාවෙම තියෙනවා අංගුත්තර නිකායේ තිකනිපාතේ තියෙන මහා සාල සූත්‍රය. ඒකේ තියෙන අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි පැතිරිලා මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට සැඩ යක්ෂය මිනිස්සුන් අතරට යකුන් මුදා හරිනවා කියන. අර දුස්සීල අධර්මිෂ්ඨ මිනිස්සු අතරේ දරුණු යක්කු ඇවිල්ලා අරන් ගන්නවා කියන. අනාගතේ ගම් නගර නියම් ගම් ජනපද දරුණු අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත් වෙනවා කියන. ඒ අමනුෂ්‍ය ගහණය නිසා අනාගතේ සිය දහස් ගණන් මිනිස්සු එයිනෙත් මැරෙනවා කියන. එතකොට බලන්න විශාල මහනුවරුනේ තෝකනේ රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය. ඒ වගේ එන්න එන්න මේ විපත් වලට අපි ලක් වෙනවා. එතකොට අපිට පේනවා අපි මේ ජීවත් වෙනවා කියන්නේ මොනතරම් බේරි බේරි ඉන්නවද නේ? ස්වභාවික විපත් වලින් බේරිලා ජීවත් වෙනවා කියන එක, ලෙඩ රෝග වලින් බේරිලා ජීවත් වෙනවා කියන එක, මේ තියෙන අනතුරු වලින් බේරිලා ජීවත් වෙනවා කියන එක, ජීවත් වෙන අවුරුදු 50 60ක් ජීවත් වෙනවා කියන එකත් මේ සියලු විපත් වලින් බේරිලා ඒකත් පුදුම සටනක්. ඒ නිසා මේ සියල්ලත් එක්ක මේ සියලු ප්‍රශ්න අතර ඔබට වටිනාම දේ ලෝකෙ ලැබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අන්න ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ ධර්මයේ වටිනාකම හඳුනගෙන මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න දක්ෂ මේ වගේ අවස්ථාවක් ආයෙන්නේ දැන් නිකන් හිතන්න මෙහෙම ඔබේ අම්මලා තාත්තලා සමාජ ආච්චිලා සීයලාගේ කාලේ මහා ලොකු කාලයක් ඕනේ නිකන් ඊට අවුරුදු 20කට එහා හිටන්. මතක ඇති ඉන්නේ අවුරුදු 15කට 20කට එහා. මේ රටේ හිටියා නම් මෙහෙම බණ ඇහුවද? අහන්න තිබ්බේ නැහැ. ඉස්සර මිනිස්සුන්ට බණක් අහන්න නැහැ. පොයේ දවසකට විතරයි රජයේ ගුවන් විදුලියක බණක් ඇහුනේ. ඒකත් ඇහෙන්නේ නැහනේ. ඒකත් ඇහෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් එක පැත්තකට විතරයි ඒකත් ඇහෙන්නේ. එතකොට මිනිස්සුන්ට කියවන්න බණ පොතක්වත් නැහැ ඉස්සර. පිරිත් පොතයි ජාතක පොතයි තමයි තිබ්බේ. ඒ කාලේ බරණැස් හොයි බක්ම දත්ත රජුගේ තමයි තින් දන්නේ එච්චරයි. කතන්දර ටික කියවන එච්චරයි. ඒ ඇරෙන්න වෙන කිසිම බණ පොතක් නෑ මිනිස්සුන්ට කියවා. පිරිත් ටික කියේ තුන් සූත්‍රේ නම් කටපාඩම්. තුන් සූත්‍රේ කියවනවා පිරිත් ටික කියනවා ජාතක කතාවක් කියනවා ඉතින් සාදු කියනවා පිනක් කරනවා එච්චරයි. අද එහෙමද? අද වෙනකොට ඔබට නිතරම බණ ඇහෙන කාලය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා හැම දේශනාවක්ම වගේ අහන්න ලැබෙන කාලය. අද නිකන් හිතන්නේ මේ බුද්ධ channel එකම දාගෙන ඇහුවා කියලා. මාසයක් දෙකක් යනකොට මොනතරම් දැනුමක් ඇති වෙනවද? සූත්‍ර දේශනා, ධර්ම දේශනා කොච්චර අහන්න ලැබෙනවද? එතකොට අද එක බණක් කියන්නේ තව බණක්. ඒ කියන්නේ තව බණක්. දැන් FM නාලිකාව ගත්තත් හැම එකම බණ. ධර්ම දේශන පොයි දවසකට බලන රූපවාහිනියක් කොහෙට දැම්මත් හැම එකේම බණ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා බණ. එතකොට අද පොත් කඩේකට ගිහිල්ලා බලන්න බණ පොත්ද කැසට්ද CDද කොච්චර තියෙනවද? වයිසර තිබ්බේ නැහැ ඔබේ ආච්චිලා සීයලට ඔබේ අම්මලා තාත්තලාට ওই බණ දුන්නේ නැහැ. ඒ නිසා අද ඉන්න ඔබ බොහොම වාසනාවන්තයි. අද අපිට සද්ධර්ම ශ්‍රවණය උපරිමයෙන්ම ලැබෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවා. ඒ නිසා මේ සියල්ල ලැබිච්ච ඔබ අප්‍රමාදීව තමා තුළ දියුණු කරගන්න ඕනේ. මම මේ මොන ප්‍රශ්න ගැටලු තිබුණත් මේ ලැබෙන අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජනය ගන්නවා. අන්නේ හැඟීමෙන් ධර්මයේ නිතර නුවණින් විමසන්න පුරුදු වෙයි. යෝනිසෝ මානසිකාරයෙන් හැම වෙලෙම හිතන්න මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි මේ ගැඹුරු ධර්ම කොටස් ඉගෙනගෙන ඒවා විමසන්න. ඊළඟට ධර්මයට අනුකූල ධම්මානුධම ප්‍රතිපදාවක යෙදෙන්න. අන්න එතකොට දවසින් දවස දවසින් දවස ධර්මයේ පැත්තට යනවා. ධර්මයේ කරා යනවා. එහෙම නැතුව දැන් අපි හිතමු මේ ජීවිතේ අපි අපිට වැඩ තියෙනවා. අපිට ගෙවල් වල වැඩ තියෙනවා. ළමයින්ගේ වැඩ තියෙනවා. පවුලේ ප්‍රශ්න, කරදර, ආර්ථික ප්‍රශ්න අපිට මොනවා හරි හේතු කියන්න පුළුවන්. අපේ හේතු කිය කියා මොනවා හරි හේතු දක්ව දක්වා අපි ප්‍රමාද වෙවි ඉන්නවා. පස්සේ බැරිය දැන් බෑ පස්සේ කරනවා කී කී. කොහොම ඉඳලා මරණාසන්න වෙනකොට රැස් කරගත්ත දෙයක් නැහැ. Taman ගෙනියන්න දෙයක් එකතු කරගෙන නැහැ. පරිලව යනකොට ගෙනියන්න දෙයක් නැහැ. එතකොට අර Tamanට අපිට වැඩ තියනවා වැඩ තියනවා දරුවෝ ඉන්නවා ගෙවල් වල වැඩ තියනවා රස්සාය වැඩ තියනවා කී කී හිටියට ඒ අය නාද බේරගන්න බුදුරජාණන් වහන්සේ වදාළා නැතම් මාතා පිතා කෛර අම්මා තාත්තට බේරන්න බෑ අපායි අන්නේ වාපිත ඥාතක අන්නේ නෑදෑයෙකුට ඥාතියෙකුට අපායෙන් බේරන්න බෑ කිය සම්මා පණීහිතං චිත්තං තමන් උස්සාහෙන් වීර්යයෙන් ධර්මයේ දියුණු කර සියසෝනම් පතෝ කරෝ ධර්මයෙන් තමයි බේරෙන්නේ. බලන්න දවසක් ඔය මට රෝදපුටු වගේක් දෙන්න ආව පිරිසක් මම ඔය දිලිඳු ගම්මානවල දුප්පත් අය තෝරලා අපි මාස දෙකෙන් දෙකට රෝදපුටු පරිත්‍යාග කරන ලොකු පින්කම් ගොඩක් කරනවා. ඉතින් මේක දැනගෙන මම මාධ්‍යකින් කිව්වා ගෙවල් වල කැඩිච්ච රෝදපුටු හරි තියෙනවා නම් අපි එකතු කරලා ඒවා හදලා බෙදනවා. මට ගෙනත් දෙන්න කියලා මම දවසක් කිව්වා. ඉතින් හොඳ රෝද පුටුවකුයි තව ගෙදර පාවිච්චි කරපු රෝද පුටුවකුයි රෝද පුටු දෙකක්ම අරගෙන ආවා එනුවර පැත්ත පිරිසක්. ඇවිල්ලා ඉතින් මට රෝද පුටුව දීලා ඉතින් අනේ හාඳුනේ අපේ තාත්තා නැති වෙලා දැන් සතු දෙකක් කියනවා. සතු දෙකක් හරි තුනක් හරි. ඉතින් මං තාත්තගේ නම කියලා හදේට පින්දුවා. ඊට පස්සේ දරුවෝ කියනවා අනේ හාඳුනේ ඒ වුණාට ඉතින් තාත්තා නම් පින් ගන්න බැරි තැනක තමයි කියලා. මම ඇයි කියේ. ඔන්න බලන්න ස්වභාවය ඒ අය කියන අනේ හාමුදුරු මේ මැරෙන්න සතියක් දෙකක් කියලා කෑ ගහන්න ගත්තා කිව්වා හූ තියන්න ගත්තා කිව්වා අන්න දොරවල් වහපල්ලා ගින්දර එනෝ කියලා කෑ ගහනවලු. ඉතින් යාළුවෝ දොරවල් වහනවා. ඇයි උඹලාට පේන්නේ නැද්ද අර ජනෙල් වලින් ගින්දර එනවා මාව පිච්චෙනවා ජනෙල් වහපල්ලා කියලා කෑ ගහනවා. ඉතින් ජනෙල් වහනවා කියලා. ඒ දරුවෝ කියන අනේ හාමුදුරනේ රෑ එල්ලි වෙනකන් හූ තියනවා කිව්වා මට ඌ වලින් අනිනෝ මාව කපනෝ මට කොටනෝ මාව කැපෝ කීකේ කෑ ගහනවා. කෑලි වෙනකන් කෑ ගහනවා. ඉතින් ඒ දරුවෝ කියන මොනවා කරන්නද හාඳුන්නේ? ස්වාමීන් වහන්සේලා ගෙන්නලා පිරිත් ටිකක් කියුවා. පිරිත් කියනකොට අහගෙන ඉන්නවා කිය. නැගිටලා ගිය ගමන් ආයෙ කෑ ගහන්න ගන්නවා කිය. එතකොට බලන්න ඔය වගේ කෑ ගහ හෝතියදී රැ එළි වෙනකන් සතියක් දෙකක් කෑ ගහලා තමයි කියන්නේ මරුනේ. ওই කතාව කියලා එක පොතේ කියනවානේ හාමුදුරනේ ඉතින් තාත්තනම් අපි දන්න කාලෙකවත් පිනක් කරගත්තේ නැහැ කියලා. එතකොට බලන්න Taman ඉන්න කාලෙම කරගත් අකුසල් වල විපාක මරණාසන්න වෙනකොට ඒවා විපාක Taman තරගෙන යන්න වෙනවා. ඒ නිසා හැම වෙලෙම හිතන්න අපි කවුරුත් මැරෙනවා. මරණය ඉදිරියේ අසරණ වෙනවා ප්‍රමාද වෙවි හිටියොත් පස්සේ කරනවා පස්සේ කරනවා ගගා හිටියොත් අන්ත අසරණයි මරණය ඉදිරි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අපිට අන්තිමටම දේශනා කරේ හන්ද දාන භික්ඛවේ ආමන්ත්‍යා මහණෙනි අවසාන වතාවටත් නුඹලා අමතනවා යයි ධම්මා සංඛාරා මේ සියලු සංස්කාරයන් මේ අපි ගොඩනගා ගන්න සියලු දේවල් අනිත්‍ය මේ සියල්ල නැසී යන සියන මේ සියල්ල අපිට අතහරින්න වෙනවා ඒ නිසා අප්‍රමාදීන සම්පාදේ අප්‍රමාදීව කුසල් වඩා ගන්න කියලා. එහෙමනම් ඔබ හැමදෙනාම මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ අපේ හුස්ම ටිකයි අපි දන්නේ. ඒ නිසා සුගතියක හරි යන්න නම් මෙන්න මේ කරුණු පහක් සිටියේ මතක තියාගන්න. සද්ධාව දියුණු කරන්න. දවස ගානේ සද්ධාව දියුණු කරන්න උත්සාහ ගන්න. සිල්වත් වෙන්න. සීලය තමයි සුගතියට යන්න උපකාර කරන ඊළඟ ධර්මය. ඊළඟට නිතර බණහඬ දහම් දැනුම ඇති කරගන්න. කාලයක් යනකොට හොඳ දහම් දැනුමක් ඇති ඊළඟ එක තමයි ත්‍යාග සම්පත්තිය පුළුවන් තරම් දම් පින්කම් කරමින් පින් කරගන්න. ඊළඟට ප්‍රඥාව ටික ටික හරි ධර්මයේ නුවණින් විමසන්. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔය කරුණු පහ ඇති කරගන්න. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දිනු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. එවනම් පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් දැස් කරගත් සියලු පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අස්සේ ඉසිරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්නේ